විසි එක්වන පරිච්ඡේදය මෙහිනි සසුන මහා කස්සප හිමියන් විසින් උදා රැස්වීම ආරම්භන යමේ රුකාව හැඬවීමෙන් අනතුරුව රාතුන් වහන්සේලා 500 නම්ම සුපුරුදු පරිදි වන්දනාගාතා සජ්ජායනා කරති මෙම උතුම් සජ්ජායනයෙන් පිටවන තරංගයන් මුළු පරිසරයම සංසුන් කලාක් වැනිය මහා කස්සප හිමි කතිකාසනයේ වෙතට විත් කතා කරයි. අද අපේ දාණය පිළියෙල කරන්නේ අනාථ පින්ඩික සිටුතුමාගේ ලේලිය සුජාතාවයි. කල්යාණි මෙහෙණියත් රජගහනුවර මෙහෙණි ආරාමේ සිට පැමිණෙන සියයක් මෙහෙණින් වහන්සේලාත් ඈත් සමග අද දාණයට සහභාගී වෙනවා. අද අපේ සාකච්ඡාවට කල්යාණි මෙහෙණින් වහන්සේටත් මා ආරාධනා කළා. ඒ නන්ද හිමියන්ගේ පෙර පෙම්වතියයි. ඇය මෙහිනි සස්නෙහි මුලින්ම පැවිදි වූ අයගෙන් එක් අයෙක් මෙහිනි සසුනේ ආරම්භය ගැන ඈ තම අත්දැකීමෙන්ම පවසාවි. අපට මහා ප්‍රජාපති ගෝතමි මෙහිණින් වහන්සේ හා වෙනත් මෙහිණින් වහන්සේලා ගැනත් අසන්නට හැකි වේවි. ඒ අය තමා වීරියවන්තව මෙහිනි සස්න ඇරඹීමට කටයුතු කළේ මං හිතන්නේ ආනන්ද හිමියන් ඊළඟට දේශනා කරන සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා බුදු හිමියන් සැබවින්ම ස්ත්‍රීන්ට දැක් වූ කරුණාව. උන්වහන්සේ කුලය, ලිංගිකත්වය, සමාජ හා පෞල් පසුබිම නොසලකා හැම සතුනටම එකසේ දයාව කරුණාව දැක් වූ අයෙක්. මේ ආකාරයෙන් සහ වෙනත් ආකාරයෙන් සමාජයෙහි පැවති වෙනස්කම් අභිබවා උන්වහන්සේ තමන් වහන්සේ විසූ කාලයටත් බොහෝ ඉදිරියෙන් සිට කටයුතු කළ අය. එහිම නේද? ආනන්ද හිමියනි, යයි මහා කස්සප හිමි අසයි. ඊට පිළිතුරු පිණිස ආනන්ද හිමි කතිකාසනයේ වෙතට ගොස් එකී සූත්‍ර දේශනාව ආරම්භ කරයි. සැවැත් නුවරදී පසේනදී කොසොල් රජුන් බොදු හිමියන් වෙතට පැමිණ වැඳ එකත් පස්ව සිටියා. මද වේලාවකින් කෙනෙක් පැමිණ රජතුමාට රහසින් කීවා මහරජතුමනි මල්ලිකා දේවියට දුවණියක් උපන්නා යයි කියා. මේ ඇසූ විට රජතුමා කනගාටු වුණා. රජතුමා කනගාටුවෙන් බව දැනගත් බුදු හිමියන් මෙසේ ගාතාවන් පැවසුවා. මහරජතුමනි සෑම තැනම පඬිත වන්නේ පිරිමිම පමණක් නොවේ ගැහණියද පඬිත වන්නේය සමහර විට පිරිමියාට වඩා හැම අතින්ම ඇය උසස් වන්නේය දිනක ඈ නැනවත් ගුණවත්සේම බැතිමත් බිරිඳක් විය හැකි ඈ සැමියාගේ පවුලේ හැමට ගෞරව කරන්නියක් විය හැකි ඈ බිහි කරන පුතු දිනක මේ දේශයේ වීරයෙකු විය හැකි. එවන් ආශිර්වාදලද ගැහැණියකගේ පුතු අධිරාජ්‍යයන් පාලනය කරන්නටද හැකි. ආනන්ද හිමි උදෑසන විරාමයේ තෙක්ම මේ සූත්‍රය විස්තර කරයි. විරාමයේදී ආනන්ද හිමි අනුරුද්ධ හිමි හා බද්දේ හිමිවරුන් සමග සංවාදයකට හවුල් වෙයි. මම අවුරුදු 20කට වැඩි කාලයක් ජනපද කල්යාණී මෙහිණින් වහන්සේ දැක නැහැ යැයි අනුරුද්ධ හිමි පවසයි. මං ඇයව දෙවසරකට ඉහතදී දුටුවා. ඒ නන්ද හිමියන්ගේ ආදාහන අවස්ථාවේ හරියටම කාලය ඇයව අමතක කර ගියා වගේ. ඇයට වසර 60ක් කියා කියන්නටවත් බැහැ. යැයි බද්දේ හිමි පවසයි. මමත් ඇයව බොහෝ කාලයකින් දැකලා නැහැ. යැයි ආනන්ද හිමිද පවසයි. උදෑසන විරාමයේ අවසන බව හැඟවෙන යමේ රුකාව හැඬෙවි. ඥාති සොහොයුරන් තිදෙන යලිත් අනික් සමාජිකයන් හා ශාලාවට යති. ආනන්ද හිමි දහවල් දාන වේලාව තෙක්ම ඊට අදාළ සූත්‍ර විස්තර කරයි. දිවා දාණය සුජාතාව විසින් පිළියෙල කර ඇත. ඇය භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ සවැත් නුවර ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටි තම සැමියා වන කාලගෙහිද උණුසුම් අභිනන්දනය සමගිනි. සුජාතාව මෙදින කිසිදු ආභරණයක් නොපැළඳ සරලව සිටින්නේ වෙනත් අවස්ථාවලදී සැරසෙනවාට වඩා වෙනස් ආකාරයකිනි. දානය පිළිගැන්නූ සුජාතාව අනේ ස්වාමීනි අමතක කරන්න එපා උණු දිය උල්පත් අසල ඇති අපේ මන්දිරය ඔබ වහන්සේලාට ඕනෑම වෙලාවක ඒ මන්දිරයේ දොරවල් ඇරිලයි තියෙන්නේ. සුජාතාවනි පසුගිය දවස්වල අපි ඔබේ මන්දිරයේ විවේක සුවයෙන් වාසය කළා. නැවතත් අපට ඔබේ මන්දිරය අවැසි වුණොත් අපි දන්වන්නම්. අද අපේ සාකච්ඡාවට ඔබටත් ඔබේ සේවිකාවන්ටත් සහභාගී විය හැකියි. ඒ සඳහා විශේෂ ආසන පිළියෙල කර තිබෙනවා. අද කල්යාණ මිහිණින් වහන්සේ මෙයට සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් මා ඔබට ස්තුතිවන්ත වෙනවා. අද ඇයගේ සහභාගී වීම ඊටාම වැදගත්. යයි මහා කස්සප හිමියන් පවසයි. කල්යාණ මිහිණින් වහන්සේ මට සොහොයුරියක් වගේ ඈ සසුනට ඇතුළු වූ පසු මට ගුරුවරියක් වගේ පසුගිය වසර ගණනාව තිස්සේ මා රජගහනුවරට ආ හැම විටම හැකිතරම් කාලයක් ඇය සමග ගත කළා. ඇය මගේ ජීවිතයට එළඹීම මා ලද මහඟු ආශිර්වාදයක්. සුජාතා පවසා මහා කස්සප හිමියන්ට වඳී. අනතුරුව ඇගේ සේවිකාවන් සමග තම ආසන කරා ගමන් ගනී. අනුකාරක කමිටුවට හා වෙනත් අමුත්තන්ට වේදිකා මැදේ හිඳ ගැනීමට හැකි ආකාරයට ශාලාව සකසා තිබේ. කල්යාණි මෙහෙණින් වහන්සේ සියයක් මෙහෙණින් වහන්සේ පිරිවරාගෙන දෙටු භික්ෂූන් වෙතට ගොස් ඔවුන්ට වැඳ ගෞරව දක්වති. මා කයින් වදනින් හෝ සිතින් නොදෙන හෝ වරදක් කළා නම් සමා වූ මැනවි. ගරු ස්වාමීනි භික්ෂුන් වහන්සේලාට බුහුමන් දැක්වූ පසු කල්යාණි මිහිණින් වහන්සේ ඇයට වෙන්කොට ඇති අසුනේ හිඳගනි. මහා ප්‍රජාපති ගෞතමියගේ ඉල්ලීම ගැන පවසමින් ඇය සිය මතකයන් අවදි කරයි. බුද්ධ චරිතය සම්පාදනය කරන භික්ෂූන් වහන්සේලා ඊතා ඕනෑකමින් යුක්තව ඇගේ දේශනාවට සවන් දෙන්නේ ඇගේ එක වදනක්වත් මග නොහැර ගන්නටය. සුදවුන් රජුන්ගේ මරණයෙන් පසු මහා ප්‍රජාපති ගෞතමීට උවමනා උනේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නටයි. ඇයට තවදුරටත් මාලිගයේ කටයුතු ගැන උනන්දුවක් තිබුණේත් නැහැ. ඈ වඩ වඩාත් යශෝදරා කුමරිය සමග ඇරඹූ සමාජමය ව්‍යාපෘතීන්ට නැඹුරු උනේ පාළුව කාන්සිය නැති කර ගැනීම සඳහායි. මහා ප්‍රජාපති ගෞතමිය බුදු හිමියන්ගෙන් තෙවරක්ම සසුනට ඇතුළුවීමට අවසර ඉල්ලා සිටියා. උන්වහන්සේ ඒ හැම වාරයේම එය පිළිකෙව් කරා. බුදුන් වහන්සේ තමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ඇයට වටහා ගන්නට බැරි වුණා. බුදු හිමියන් කිසිවිටක ඇයට හරි හැටි හේතුවක් පෙන්වූයේත් නැහැ. කාන්තාවන්ද ශාසනයට ඇතුළත් කරගන්නට බුදුන් වහන්සේ තීරණයගෙන සිටි බව උන්වහන්සේ මට කීපවතාවක්ම කීවා. නමුත් ඒ වෙනුවෙන් පනවන නීති ඔවුන් ආරක්ෂා කිරීමට එකඟ වෙනවාද යන්න පිළිබඳව බුදුන් වහන්සේට දැනගත යුතු වුණා. මෙහෙණියකසේ ජීවත් වීම ඊටාම් අපහසු කාර්යයක් බව බුදුන් වහන්සේ දැන සිටියා විය හැකියි. ආනන්ද හිමි පවසයි. උන්වහන්සේගේ සුළු මව තමා මෙහිණි සස්න පිහිටවීම සඳහා ඉදිරියෙන්ම සිටියේ. එළඹිය හැකි බාධක මැඩලන්නට මුලින්ම අරගලයක යෙදුනේ ඇයි? තමාව උපතේ සිට කිරිදී හදාවඩාගත් කාන්තාවගේ එල්ලීම ප්‍රතික්ෂේප කිරීමම බුදුහිමියන්ට අපහසු කාර්යයක් බව මා දන්නවා යයි ආනන්ද හිමි පවසයි. ඒ දිනවල දේවියට හැඟුණ ආකාරය මටත් තේරුම් කරගත හැකියි. මන්ද නන්ද කුමරු මහානවන්නට ගිය පසු මටත් ලොකු පාළුවක් තනිකමක් දැනුණා. මා වසර ගණනාවක්ම මානසික ආතතියකින් පෙළුණා. මා තුළ ඌ එකම බලාපොරොත්තුව දිනක යලි ඌ මා වෙත ඒවිය යන හැඟීමයි. නමුත් ඔහු රහත්ඵල ලැබූ පසු මා ඒ බලාපොරොත්තුවත් ඉවත් කරගෙන හිත හදාගත්තා. ඒ මොහොතේ මට මගේ පෙම්වතාගේ නැතිවීම දරා ගන්නට සිදු වුණා. මගේ ජීවිතයේ අරමුණක් තිබුණේ නැහැ. මං මෝහයෙන් මුලා වී මගේ ලස්සන ගැන උඩගුවෙන් සිටියා. නමුත් මට ඒන් සිතක් උනේ නැහැ. කල්යාණිය ඈ හා පැමිණි මෙහෙණින් වහන්සේලා පිරිස දෙස බලයි. ඔවුන් අතර පැතිර යන්නේ ආදරයේ හා අවබෝධයේ බැල්මකි. එය මුළු සභාවම දකී. ඈ දිගින් දිගට තම කතාව කියාගෙන යද්දී රහතුන් වහන්සේලා දැඩි අවධානයෙන් සවන් දෙති. ශාක්‍ය කෝලිය දෙපිරිස අතර යුද්ධය මැඩ පැවැත්වූ පසු ඒ දෙපිරිසම 500ක් කුමාරවරුන් ශාසනයට ඇතුළු වූ පසු ඔවුන්ගේ බිරියන් ප්‍රජාපති ගෝතමිය වෙතට ගියේ මා මෙන්ම පාළු වූ හැඟීම් ඇතිවයි. ඔවුන්ටද තනිකම හිස් බව දැනුණා. ජීවිතයේ අරමුණක් නැති බව දැනුණා. ඉතින් ඔවුන් ප්‍රජාපති ගෝතමියට බල කරා නැවත වරක් බුදුන් වහන්සේ ළඟට ගොස් ශාසනයට ඇතුළත් වීමට අවසර ඉල්ලන්න. ඔවුන් හිතුවා බුදුන් වහන්සේ ඇයට අවසර දෙවීය කියා. එසේ වුවහොත් ඔවුන් සියලුම දෙනාට ශාසනයට ඇතුළත් විය හැකියයි ඔවුන් කල්පනා කළා. යැයි කල්යාණි මෙහෙණින් වහන්සේ පවසයි. ප්‍රජාපති ගෝතමියටත් වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ඇයටත් අවශ්‍යව තිබුණේ පැවිදි වීමටයි. ඉතින් ඈ මහත් කරුණාවෙන් අවබෝධයෙන් අපේ එල්ලීම් වලට සවන් දුන්නා. කලින් තුන් වතාවේම බුදු හිමියන් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඈ සිටියේ සිත දෙගිඩියාවෙන් නමුත් අප එක්ව අයද සිටියහොත් උන්වහන්සේ අපට අනුකම්පා කරාවී යයි අපට සිතුණා. මිනිත්තු කිහිපයක් කල්පනා කර ඈ අන්තිමේදී කීවා බුදුහිමියන් වැඩහිඳින්නේ මෙතනින් යොදුන් 90ක් දුර විශාලා මහනුවරයි. අපි අපේ හිස් මුඩුකොට කහ සිවුරු පොරවාගෙන එකම කණ්ඩායමක් විදියට ගියහොත් නම් උන්වහන්සේට අපේ ඉල්ලීම් ඉවතලන්නට බැරි වේවි යයි කියා අපි හැමෝම ඇය සමග එකඟව අපි ගොතා හැඩ දමා සරසා සිටි කේශ කලාප 500ම බූගා දැම්මා එදා යශෝදරා කුමරියත් අපේ කණ්ඩායමේ යන්නට සිතා සිටියා නමුත් ඇය ආරම්භ කර තිබූ සමාජ සේවා කටයුතු කිහිපයක්ම ඉතිරිව තිබුණ නිසා අපත් සමග ආවේ නැහැ. එමෙන්ම ඇයට දැන ගන්නට ඕන වුණා. ඇය නැති දවසක ඒ සමාජ සේවා කටයුතු හොඳින් සිදුවේවිද නැද්ද යන්න පිළිබඳව. ඊට පසුව ඇය තීරණය කළා මහානවන්නට. අපි ඒ මොහොතේම ගමන් කටයුතු පිළියෙල කරා. අපි කහසිවුරු හැඳ පාත්‍ර දරාගෙන පාවාන් රහිත දෙපයින් කිසිදු මුදලක් ළඟ නැතිව කිසිදු හවුහරණක් නැතිව ගමන පිටත්වන්නට ලැහැස්ති වුණා. අපේ නෑදෑයන් වගේම අපේ රාජධානි දෙකේ රජවරුන්ද හොඳටම කැළඹුණා. බිය වුණා. හොඳින් සැප සම්පත් විඳිමින් හැදුණු වැඩුණු අතට පයට සියලු සැප සම්පත් ලද රාජකීය කතුන් 500ක් මේ රුදුරු ගමන කෙසේ විඳ ගන්නදයි ඔවුන් තැවුණා. අපට අනතුරක් වේවි කියායි ඔවුන් සිතුවේ. ඒ මන්දයත් මේ යන අතර මග මගේන්ට හිරිහැර කර දේපල මංකොල්ලකා මිනිසුන් මරා දමන සොර සතුරන් සිටිය නිසායි. අපගේ සිත් වෙනස් කරන්නට බැරි බව දැනගත් මහා නාම රජු අපව ගෙන යාමට දෝලා 500ක් ලැහැස්ති කරා. 250ක් මුරකරුවන්ද අපව බලා ගන්නට සේවක සේවිකාවන්ද සූදානම් කළා. නමුත් බිසව මේ ගැන සිතා බලා අපට කීවා අපි ඒ විදියට දෝලාවල නැගිලා සැප පාසු ඇතිව බුදුහිමියන් හමුවට ගියොත් මොකද කරන්නේ? ඒක උන්වහන්සේට කරන මදිකම. උන්වහන්සේට නිගරු කිරීමක්. එයින් අපේ බලාපොරොත්තු පවා සුන්වන්නට පුළුවන්. මං හිතන්නේ අපි ඊටාම සරලව පයින්ම යා යුතුයි කියලයි. ඈ කීවා. අපිත් මේ ගැන සාකච්ඡා කරා. අපි මීට පෙර මේ විදියට ගමනක් ගිහින් නැති නිසා බොහෝ දෙනා එකී අදහසට කැමති උනේ නැහැ. කොහොම වුණත් අන්තිමේදී අප තීරණය කළා පාවාන් රහිතව යොදුන් අනුව ගමන් කරන්න. අපි අලුයම පාවාහන් රහිතව කහ සෙවුරු පොරවා පිටත් වුණා. මේට පෙර කිසිම දිනක හෝරාවක්වත් දුක් කරදර නොවිඳපු අපිට කුසගින්න පවා ඉවසන්න සිද්ධ වුණා. නමුත් ඇතැම් පිරිස් අපට කෑම සපයා දෙන්නට ඉදිරිපත් වුණා. ඒ අපේ ආරක්ෂාවට යෙදූ මුරකරුවන් බව අපි දැනගත්තේ ටිකක් ප්‍රමාද වෙලාය. අපි මාලිගාවෙන් පිට වී ආ බව ලැබුගින්නක්සේ දේශේ පුරාම පැතිර ගියා. ඒ ආරංචියට අප ගිය හැම තැනකම හැම ගමකම හැම නගරයකම මිනිසුන් දැස් මුව අයා බලා සිටියේ පුදුමෙන් අවිශ්වාසයෙන් අපිව බැලු බැල්මටම අමුතුම දර්ශනයක් වන්නට ඇති. දවසින් දවස ඒ දසුන වඩාත් අමුතු වන්නටත් ඇති. රාත්‍රියට අපි පාර අද්දරම අපේ සිවුරු පිටින්ම නිදාගත්තා. සමහර වෙලාවට අපි දෝවිල්ලෙන් නැහැුණා. වරින් වර අප ගඟකට බැස නාගත්තා. ඒත් හැමදාම නොවේ. ඉතින් ඔබලාට විශාල මහනුවරට යන්නට කොපමණ කල් ගියාද? යයි මහා කස්සප හිමි විමසයි. අපි සති දෙකකුත් දවස් කිහිපයකින් යොදුන් අනුව ගමන් කළා. වාසනාවට වගේ මේ යන මග අපේ කිසිවෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු උනේ නැහැ. නමුත් අවංකවම කියනවා නම් බොහෝ දිනාට මගදී හිතුණා ආපසු හැරිලා යන්න. හැමදාම රාත්‍රියට මහා මග අයිනේ එලිමහනේ නිදා ගැනීම ඔවුන්ට කිසිසේත්ම පුරුදු නැහැ. අපේ පවුල් වලින් දිනපතා අපට ආහාර වේල් ලැබුණා. එය ලොකු හයියක් වුණා. නැත්නම් අපි निराහාරවම මිය යනවා නියතයි. මග දෙපස ගම්වල මිනිසුන්ට පිරිමි තාපසවරුන් දැකලා පුරුදුයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිඩු සිඟා වඩිනවා දැකලා පුරුදුයි. ඒත් මෙබඳු කාන්තාවන් දැක හුරු පුරුදු නැති නිසා ඔවුන්ටද මහත් ප්‍රහෙලිකාවක් වුණා. ඔබලා විශාලා මහනුවර ආරාමයට ආවාට පසු මොකද උනේ? යයි බක්කුල හිමි විමසයි. අපේ කූටාගාර ශාලාවේ දොරටුව අසල නැවතුණා. අපි හරිම වෙහෙසටපත් වෙලා හිටියේ. පාවහන් රහිත අපේ සිව්මෙලි දෙපා ඉදිමිලා දිය බුබුලු මතුවෙලා බොහෝ දෙනාගේ දෙපා තුවාල වෙලා සැරව කෙළුවා. වන වෙලා මැස්සෝ වැහුවා. මේ දුෂ්කර ගමනේදී අප කාටවත් මානසික ව්‍යාධීන් ඇති නොවන එක ගැන නම් පුදුමයි. නමුත් අපි හැම විටම තැත් කළේ අපේ රාජකීය ලීලාවට සරිලන ලෙස හැසිරෙන්නටයි. අපි මෙහිනි සසුන ඇති කරන්නට වින්ද දුක වචනයෙන් විස්තර කරන්නට අමාරුයි. යැයි කල්යාණී මිහිණිය පවසයි. ගරු ආනන්ද හිමියනි මට මතකයි එහිදී අප වෙනුවෙන් ඔබ වහන්සේ කළ කැපකිරීම සමාවෙලා ඔබ වහන්සේම ඉතිරි විස්තරය කරනවාද යැයි කල්යාණි මෙහෙණිය අසයි මේ කාලයේ මා බුදු හිමියන්ගේ ප්‍රධාන උපස්ථායකයි වාසනාවට වාගේ තමයි මා මුලින්ම ඔබලාව දැක්කේ මට කාවවත් අඳුනා ගන්න බැරි වුණ නිසා වඩාත් හොඳින් බැලුවා මහා ප්‍රජාපති ගෝතමියත් ඔබ හැමදෙනාමත් ඒ විදියට දුහවිලි වැකුණ දාදිය වැකුණ ගතින් යුතුව වැරහැලි හැඳ සිටුණු දුටුවාම මන් මහා කම්පාවට පත් වුණා. ආනන්ද හිමියනි ඔබ වහන්සේ දැක්මෙන් අප කෙතරම් සතුටු වුණාදැයි ඔබ වහන්සේ දන්නේ නැහැ. ඔබ වහන්සේගේ මුහුණෙහි නැගුණ විශ්මය වදනින් විස්තර කරන්නට බෑ. මට එය කිසිදාක අමතක වන්නේත් නැහැ. යැයි කල්යාණිය පවසයි. ලොකු අම්මාගේ අසරණ තත්ත්වය දැක ශාක්‍ය කෝලීය වංශිකයන් මේ තරම් අන්ත තුගී භාවයට පත්වෙලාද කියලා මට හිතුණා. මන් කොච්චර පුදුම වුණාද කියනවා නම් මට කතා කරගන්නත් අමාරු වුණා. යයි ආනන්ද හිමි කියයි. ඇගේ ඥාති පුතු දැකීමෙන් ඈ අපමණ සතුටටපත් වුණා. ඇගේ දෝවිලි වැකුණ මුහුණ දිගේ කඳුළු වැල් ගලන්නට වුණා. ඈ කීවා බුදු හිමියන් අපට ශාසනයට ඇතුළත් වන්නට අවසර නොදුන්න නිසා අපි මේ විදියට එන්නට තීරණය කළා කියා. ඔවුන් වෙනුවෙන් මට බුදුන් වහන්සේගෙන් ඔවුන්ට පැවිදි වන්නට අවසර ඉල්ලන්න කියලා ඈ මට කීවා. ඇගේ මේ ඉල්ලීමෙන් මා කම්පා වුණා. ඇගේ අසරණ පෙනුමෙන් මා සලිත වුණා. මා එනතුරු දොරටුව ළඟ රැඳෙන ලෙසත් හැකි හැමදේම ඔවුන් වෙනුවෙන් මා විසින් කරන බවත් දන්වා මා බුදු හිමියන් හමු වීමට ගියා. සම්බුදු පියාණෙනි ඔබේ සුළුමව් හා ප්‍රජාපති ගෝතමිය රාජකීය කාන්තාවන් පිරිවරාගෙන දොරටුව ළඟ බලා හිඳිනවා. ඔවුන්ගේ දෙපා ඉදිමිලා තුවාල වෙලා ඔවුන් වෙහෙසටපත් වෙලා දුහවිල්ලෙන් හා දහදියෙන් ශරීර කිලිටි වෙලා හරිම අසරණව වැළපෙනවා. කපිලවස්තුවේ සිටම පාගමනිකින්ලු ඇවිත් තියෙන්නේ. ඔවුන්ට ඕමනා ශාසනයට ඇතුළත් වන්නට පමණයි. මා වැඳ ඉල්ලා සිටින්නේ ඔවුන්ට මේ අවසරය දෙන්න කියායි. මා අයද සිටියා. බුදු හිමියන් ආනන්ද මුලින්ම බිසවටත් රාජකීය කතුන්ටත් පහසුවෙන් සිටීමට ඉඳුම් හිටුම් සකස් කරන්න. ඔබ විස්තර කරන ආකාරයට ඔවුන්ට කෑම බීම ස්නානය හා විවේකය අවශ්‍යයි. අවට සිටින උපාසික උපාසිකාවන් ඔවුන්ට විසීමට පහසුකම් සලසාවේ. අනතුරුව අපි ඇගේ ඉල්ලීම ගැන සාකච්ඡා කරමු යැයි වදාලා. මං කෙලින්ම ප්‍රජාපති ගෞතමිය වෙතට ගොස් බුදු හිමියන් කීදය ඇයට කීවා බිසව මාහා සිනාසුනේ කඳුළු පිරි දෑසින් මා ඒ වෙලේම දායකයන් මුණ ගැසෙන්නට ගියා. ඒ රාත්‍රියේ දායකයන් අපව හොඳින් බලා ගත්තා. අවශ්‍ය කරන හැම පහසුකමක්ම අපට ලබා දුන්නා. බුදු හිමියන් අපේ එල්ලීම ප්‍රතික්ෂේප කළේ නැහැ. යැයි ආනන්ද හිමියන් පැවසූ නිසා අපේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසාම දෝ එදා රෑ අපට නිින්ද ගියේත් නැහැ. එයයි කල්යාණි මිහිණින් වහන්සේ පවසයි. ඉතින් රාත්‍රියේ මම බුදු හිමියන් සමග ඔබලා ගැන කතා කරන්නට ගියා. ආනන්ද මේ කාන්තාවන් ශාසනයට ඇතුළත් කරගන්නට සුදුසු කාලය නොවේයි. එය ලොකු වගකීමක්. අපි ඔවුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය, බෙති පූජා විදි ආදී සියල්ලම හරි හැටි සංවිධානය කරන්නට ඕනේ. ඔබ වෙන දෙයක් ගැන හිතන්න කියා බුදුහිමියන් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. වෙන කරන්නම දෙයක් නැති නිසා මම යලි යලි ඒ ඉල්ලීම ඔබලා වෙනුවෙන් කරා. ඒත් උන්වහන්සේ කැමැති උනේ නැහැ. ආනන්ද හිමියනි ඔබගේ ධෛර්යය නම් ඊටාම ශ්‍රේෂ්ඨයි. අපි බොහෝ විට බුදුන් වහන්සේ අකමැති දෙයක් නැවත නැවත ඉල්ලන්නේ නැහැ. උන්වහන්සේගේ උපදේශය පිළිගෙන පැත්තකට වෙනවා. නමුත් ඔබ යයි පුන්නහිමි පවසයි. ඇත්තටම මටත් එහෙම බෑ. නමුත් ප්‍රජාපති ගෞතමිය බුදුන් වහන්සේගේ සුළුමවයි. ඇයයි බුදුන් වහන්සේව හදා වඩා ගත්තේ. එයයි බුදුන් වහන්සේව හදා වඩා ගත්තේ. ඇයව ප්‍රතික්ෂේප වෙනවා මට බලාගෙන ඉන්නට බැරි වුණා. ඒ ලොකු අම්මාට මමත් ගොඩක් ආදරය කළා. ඉතින් මං දෙකටම උත්සාහ කළා. ඉතින් ඔබ වහන්සේ කොහොමද බුදුන් වහන්සේට ඒත්තු ගැන්නෝයේ? මං අලුත් විදියක් කල්පනා කළා. ආයෙත් බුදු හිමියන් වෙතට ගොස් සම්මා සම්බුදු පියාණෙනි බුද්ධ ශාසනයෙහි සැලැස්ම තුල නිර්මල පිවිතුරු දිවියක් ගත කරමින් කාන්තාවන්ට සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි ඵල ලැබමින් රහත් ඵල ලැබිය නොහැකිද යයි බුදුන් වහන්සේගෙන් ඇසුවා ආනන්ද මගේ ශාසනයේ ඇති ප්‍රතිපදාව අනුගමනය කරන ඕනෑම අයෙකුට නිවන් දැකිය හැකියි එයට ගැහෙනු පිරිමි බෙහෙදයක් නැහැ. බුදු හිමියනි එසේනම් නිවන් දැකීමේදී ගැහැණුන් හා පිරිමින් සමානද? ඕ ආනන්දය නිවන් දැකීමේදී ගැහැණුන් හා පිරිමින් අතර වෙනසක් නැහැ. බුදු හිමියනි කාන්තාවන්ට නිවන් දැකිය හැකිනම් පිරිමින් හා ගැහැණුන් ලබන නිවනේ වෙනසකුත් නැත්නම් ඔබේ සුළු මවුන්ගේ ඉල්ලීමට සාධාරණ පිළිතුරක් ලබා නොදෙන්නේ ඇයි? ඔබ වහන්සේගේ මවගේ මරණයෙන් පසු ඔබ වහන්සේට කිරිපවා හදා වඩාගත් ඔබ වහන්සේගේ කැත කුණු සෝදාන්න හැවෝ ඒ ප්‍රජාපති ගෝතමිය යදින ප්‍රවෘජාව ඇයට දෙනු මැනවේ. ආනන්දය මම ඔබේ ඉල්ලීම සලකා බලන්නම් යැයි කියා බුදුහිමියන් කීපසු වෙනත් කිව යුතු දෙයක් නැති නිසා මා එතනින් නික්මුණේ උන්වහන්සේට කරදර නොකරන්නටයි. පසුවදා උදෑසන මා යලිත් සුගන්ධ කුටියට පුරුදු පරිදි ගියා. බුදු හිමියන්ට වැඳ බලා හිටියේ උන්වහන්සේගේ පිළිතුර බලාපොරොත්තුෙන්. අන්තිමේදී මා ඇසුවා ස්වාමීනි කාන්තාවන් සසුන්ගත කිරීම සම්බන්ධව ඔබ වහන්සේ තීරණයක් ගත්තාද කියා ආනන්ද ප්‍රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් විශේෂ විනය නීති 8ක් පිළිපදිනවා නම් ඔවුන්ට ශාසනයට ඇතුල් විය හැකියි. ඔවුන් මේ විනය 8 ජීවිත කාලය පුරාම රැකගන්නට ඕනේ. ස්වාමීනි, ඒ විනය නීති 8 මොනවාද? උන්වහන්සේ මට ඒවා තේරුම් කළා. ඒවා සැබවින්ම භික්ෂුණියක් ආරක්ෂා කරන කරුණ බව මට වැටහුණා. ඒ වගේම ඒවා ඔවුන්ගේ පුහුණුව, හැසිරීම හා සංඝ සමාජය ආරක්ෂාව තහවුරු කරන චාරිත්‍ර වාරිත්‍ර තහවුරු කරන කරුණ බවත් තවද ඒවා පොදු සමාජයට ගරු කිරීමවස් ඒ කාලයේ පිළිගත් සමාජ සම්මතයන්ට අනුකූල දේවල් බවත් මට වැටහුණා. උන්වහන්සේගේ මේ පිළිතුරෙන් මා උද්දාමයටපත් වෙලා සතුටින් උන්වහන්සේට වැඳ අවසර ගත්තා. ඒ අවසරයෙන් මහා ප්‍රජාපති ගෝතමිය භික්ෂුණී ශාසනයේ මුල්ම තෙරණිය වුණා. එයයි කල්යාණී තෙරණිය කියයි. බුදු හිමියන් මහා කරුණාවෙන් තම සුළුමව දෙස බලා ඈවෙත සිනාසී ගෝතමිය ඔබ ඉල්ලෝ දෙය ඔබට ලැබුණා. එය ලබා ගැනීමට ඔබ නොඑක් දුක් ගැට වින්දා. ඔබේ අදිෂ්ඨානය අගේ කළ යුතුයි. ඔබ නිසකවම යහපතක්ම ලබාවි. තමාට එලියක් ඇති කරගන්නේ නුවණින් පිහිටක් නතු කරගන්නේ සිඳ කෙලෙසුන් මල නිකලෙස් වන්නේ දෙව්ලොව ආර්ය බිමට වඩින්නේ ස්තුති ස්වාමීනි ඈ කඳුළු පිරිදෙනතින් පිළිතුරු දුන්නා බුදු හිමියන්ගේ දෙපා ගෞරවයෙන් වැඳා මේ අතර බුදුන් වහන්සේ භික්ෂූන් කැඳවා තමන් වහන්සේ භික්ෂුණී ශාසනයට අවසර දුන් බව පැවසුවා. එසේම භික්ෂුණීන් සමග එකමුතුව ජීවත් වීමට භික්ෂූන්ට අවශ්‍ය කරුණු තුනක්ද වදාලා. ඔබගේ සිහිපත් කිරීමට මා ඒවා සඳහන් කරන්නම්. යයි කල්යාණි මෙහෙණිය පවසයි. මෙහෙණින් වහන්සේලා තමුන්ගේම හා ඔවුන්ගේ හා සහෝදරයන් ලෙස සලකන්න. මෙහෙණින් වහන්සේලාව ආරක්ෂා කර ભેද ඇති වෙන සංවාද වලින් වැළකෙන්න. මෙහෙණින් වහන්සේලා නිවන් දැකීමට උනන්දු කරවන්න. ඊළඟට බුදුන් වහන්සේ අප වෙනුවෙන් උපසම්පදා උත්සවයක් පිළියෙල කරන්නට උපදෙස් දුන්නා. නවක සාමණේරයන් වහන්සේලා 500ක් දෙනා උපසම්පදා ශීලයේ පිහිටවනු ලැබුවා. ගරු මහා ප්‍රජාපති ගෞතමිය අපේ ශික්ෂාපද පිළිබඳව පහදා දුන්නා. බුදු හිමියන් උත්සව අවසානයේ අපට භාවනාව පිළිබඳව දේශනයක් කළා. එය වැදගත් ඓතිහාසික දිනයක් නොවේද? යයි උපාලි හිමි සිනාසියසයි. එසේමයි ජීවිත 500ක් එක් දිනක වෙනස් වුණා. අලුතින් මහන වූ භික්ෂුණීන් සියලු දෙනාම ශාක්‍ය හා කෝලීය ජනපදයන්ට ගොස් රාජකීය ආධාර උපකාර ඇතිව ජනපද දෙකෙහිම මිහිණි ආරාම ආරම්භ කළා. මහා නාම රජතුමා නිර්ලෝභීව ඉඩකඩම් හා සේවක පිරිස්ද ගොඩනැගිලි උපකරණද සැපයුවා. විශ්වමිත්ත කුමරුත් කෝලිය ජනපදයේ එසේම කළා. ආරාම නිමා කළ පසු ජනපද දෙකේම බොහෝ කාන්තාවන් සේම අවට රාජධානීන්හි කාන්තාවන් අප හා සම්බන්ධ වී ශාසනයට ඇතුළත් වුණා. පසුව මෙහෙණින් වහන්සේලා ලිච්ඡවි, මගධ, අංග, කාසි, වත්ස, කෝසල රාජධානීන් වෙත දූත මෙහෙවරෙහි ගියා. ඒ ඒ තැන්වල රාජ්‍ය ආධාර ඇතිව ආරාම පිහිට වැව්වා. භික්ෂුණී ශාසනය ඉතාම හොඳින් ව්‍යාප්ත වුණා. තව තවත් ආරාම බිහි වුණා. මේ හැම විටම අප භික්ෂුන් වහන්සේලා සමග හොඳින් සංවාද පැවැත්තුවා. අවට ආරාම හා සම්බන්ධ වුණා. එකී ආරාම හා අප අතර ගැටුම් තිබුණා නම් ඊටාම අල්ප වශයෙන් ඊටාම හොඳින් එකමුතුව වැඩ කළා. යශෝදරා කුමරිය ශාසනයට ඇතුළත් වුණේ කොයි කාලයේද යැයි උපාලි හිමි විමසයි. අපි සසුන්ගත වී වසර දෙකකට පසු ඈ කපිලවස්තුවේ ආරාමයකදී අපට එක්ුණා. ඈ භික්ෂුණියක ලෙස තම සමාජ සේවා කටයුතු කරගෙන ගියා. ඇයට අමතර උදව් අවශ්‍ය වූ විට අපිත් උදව් කළා. ඈ රාජකීය කුමාරියක් වශයෙන් සිටි කාලයට වඩා භික්ෂුණියක වශයෙන් කටයුතු රාශියක් කළා. යශෝදරා මෙහෙණින් වහන්සේ ඉක්මනින්ම රහත් ඵල ලැබුවා. යයි කල්යාණී මෙහෙණින් වහන්සේ පවසයි. ඇයට ඇගේ පුතු රාහුල හිමියන් දක්නට ලැබුණේද? යයි සෝපාක හිමි විමසයි. ඔවුන් සම්බන්ධතාව රැකගත්තා. ඉඳහිට එකිනෙකාව දුටුවා. යයි කල්යාණයේ පිළිතුරු දෙයි. එක් වතාවක මා ඈ සමග සැවැත් නුවරට ගියා. රාහුල හිමියන් මුණගැසෙන්නට මටත් උන්වහන්සේ බැහැදකින්නට උවමනාව තිබුණා. අප තිදෙනාම කතාබහ කරමින් හිඳින විට යශෝදරාමේනියට දරුණු උදරාබාධයක් ඇති වුණා. රාහුල හිමියන් තම ගුරු හිමි සාරිපුත්ත හිමියන් වෙතට ගිහින් ඇසුවා තම මවට කුමක් කරන්නද කියා සාරිපුත්ත හිමියන් ඒ වේලාවේම ජීවක වෙදදුරා කැඳවුවා. ඔහු පිලිස්සු අඹ හා සීනි මිශ්‍රණයක් දුන්නා. ඊළඟට ඇයට ඉක්මනින්ම සුවය ලැබුණා. මා හිතන්නේ ඔබේ පෙර බිරිඳ භද්‍රා කාපිලානිත් මේ කාලයේම නේද සසුන්ගත උනේ. යයි අනුරුද්ධ හිමි නිහඬියාව මිදමින් මහා කස්සප හිමියන්ගෙන් විමසයි. එහෙමයි. ඈ වසර පහක් තනින් තන යන තාපසියකසේ ජීවත් වූයේ බුදු හිමියන් භික්ෂුණී ශාසනය ස්ථාපිත කරන තුරු ඈ බලා සිටියා කපිලවස්තුවේ මිහිණි ආරාමයේ ඇරඹෝසනින් ඈ එහිදී සසුන්ගත වුණා ඉක්මනින්ම රහත් ඵලයක් ලැබුවා පෙර භවයන් සිහිපත් කිරීමේ අගතෙන්ගත් අය ලෙස බුදු හිමියන් ඇයව හඳුන්වා දුන්නා මා වරින් වර ඇයව දුටුවා ඈ නිවන් දකින තුරා අපි සමීප හිතමිතුරන් ලෙසින්මයි සිටියේ. මහා කස්සප හිමි පිළිතුරු දෙයි. වැඩිකල් යානොදී ප්‍රධාන පිළේ කාන්තාවන් ශාසනයට ඇතුළු වුණා. කල්යාණී මිහිණියනි. ඔබ වහන්සේ ඒ අය ගැන හැඳින්වීමක් කරනවා නම් හොඳයි. යයි ආනන්ද හිමි පවසයි. කල්යාණි භික්ෂුණිය හිසනම ආරාධනය පිළිගෙන වරක් බිම්බිසාර රජුන්ගේ බිසව වේ සිටි කේමා මෙහෙණියගේ කතාව විස්තර කරයි. කේමා බිසව රෝ සපුවෙන් අගතෙන්පත් කෙනෙක්. ඇය මුලදී බුදු හිමියන් දක්නට නොගියේ උන්වහන්සේ ශාරීරික අඟ පසඟ පිළිකුල් කළ නිසා අන්තිමේදී රජතුමා උපක්‍රමශීලීව ඇයව වේළුවනාරාමයට පිටත් කළා. ඈ එතන සිටියේදී බුදු හිමියන් දිව්‍ය අප්සරාවක් මවා ඊළඟට ඒ සුන්දර තරුණිය කෙමෙන් ජරාපත් මැහැල්ලක් බවට පත් කරා. කේමා ඒ මොහොතේම අනිත්‍ය මෙනෙහි කරගෙන උඩකු මානෙන් මිදුණා. ඊළඟට බුදුන් වහන්සේ ඇයට දහම් දෙසා රහත් ඵල ලැබුවා. සැනකින් රජමාලිගයට ගොස් රජුන්ගෙන් අවසරගෙන සසුනේ පැවිදි වුණා. කල්යාණී මිහිණිය උත්පලවන්නා මිහිණියගේ කතාවද පවසයි. උත්පලවන්නා කෝටිපතියකුගේ සුන්දර දියණියක් නොඑක් තරුණයන් ඈපතා ආහේන් ඇගේ පියා සිතුවා ඈ මහණෙවිය යුතුය කියා උත්පලවන්නා ඒ අදහසට කැමති වුණා. ඈ දිනක් පහනක් දෙස බලා භාවනා කරද්දී රහත් ඵල ලැබුවා. ඇයට බොහෝ දිවස් බල තිබුණා. බුදු හිමියන්ට හා ශාසනයට විශාල මිහිවරක් කළා. මා කැමැතිම කතාවක් තමා මගේ මිතුරිය ගරු කිසා ගෝතමී මිහිණින් වහන්සේ ගැන කතාව. ඈ සෙවැත් නුවර ධනවත් තරුණේ කා විවාහ වෙලා සිටියේ. ඔවුන්ට පුතෙක් උපන්නා. නමුත් බිලිඳු වියේදීම දරුවා මිය ගියා. මෑණියන් හරිම දුකින් දරුවා මිය ගිය බව පිළිගත්තේ නැහැ. ඈ බිලිඳාගේ මලකුණ කරපින්නාගෙන නගරයෙන් නගරයට ගියා දරුවාට බිහිත් සොයන්නට. ඇය සිටියේ සිහිය විකල් වෙලා වගේ. නමුත් ඈ දුටු නැනවතෙක් ඇයට කීවා බුදු හිමියන් හමුවන්නට ගියා. ඈ බුදුන් වහන්සේ වෙතට ගොස් දරුවා සුවපත් කරන්නේ ඉල්ලා සිටියා. උන්වහන්සේ කීවා කිසිවෙක් නොමලගේකින් අබ ඇට මිටක් සොයාගෙන එන්න හැකිනම් මා ඔබේ දරුවාට බෙහෙත් කරන්නම් කියා කිසා ගෝතමියත් විශාල බලාපොරොත්තු ඇතිව කිසිවෙක් නොමළගයක් සෙව්වේ අබ මිටක් සොයාගන්නටයි. නමුත් හැම ගෙදරකම කවුරුන් හෝ මියගිහින් බව ඇය දැනගත්තා. අන්තිමේදී ඇයට පියවි සිහිය ආවා. මරණය අත් නොවිදි කෙනෙක් පවුලක් නම් මිහි පිට නෑ කියා ඇයට අවබෝධ වුණා. ඇගේ ආකල්පය වෙනස් වුණා. ඇය දරුවා වෙත තිබූ බැඳීම හීන වුණා. බුදු හිමියන් තමාට වැදගත් දැනුමක් ඉගෙන නෝ බව ඇය වටහා ගත්තා. ඉපදෙන හැම කෙනෙක්ම මිය යා යුතු බවත් ඇයට වැටහුණා. ඇය බුදු හිමියන් වෙතට පෙරලා ආවේ වෙනස්ම මනසකින්. ඇය කීවා ස්වාමීනි අබේටයක් නම් සොයාගත්තා. නමුත් කිසිවෙකු නොමළගයක් නම් සොයාගන්නට බැහැ. කියා බුදුහිමියන් කීවා දරුවෙකු මියගිය එකම මව ඔබ නොවන බව තේරුම් ගැනීම හොඳයි. හැම දිනා වෙතම මරණය එනවා. එය ජීවිතයේ ස්වභාවයයි. කියා කිසා ගෞතමිය මිනිස් දිවියේ අනිත්‍ය ස්වභාවය වටහාගෙන පැවිදි වීමට අවසර ඉල්ලුවා. බුදුන් වහන්සේ ඇහෙට අවසර දුන්නා. ඈ වීරිය වඩා භාවනා කර දහමෙහි නියලුණා. බුදුන් වහන්සේ දිවසින්දුටුවා කිසා ගෞතමිය රහත් ඵල ලබන්නට ආසන්න බව. උන්වහන්සේ තම ශක්තිය ඈ වෙත යොමු කරද්දී ඈ රහත් ඵල ලැබුවා. ඇයත් මමත් සමීප මිතුරන් වුණා. මා සැවැත් නුවරට ගිය හැම විටම ඇයව මුණ ගැසුණා. ඇය අපවත් වූයේ මේ මෑතකදී කල්යාණී භික්ෂුණිය පවසයි. අපට පටාචාරා මෙහිණින් වහන්සේගේ පුවත කියනවාද? යයි මහා කස්සප හිමි ඉල්ලා සිටි. ගරු පටාචාරාව ශාසනයට ඇතුළත් වන්නට පෙර ඇගේ ජීවිතය හරිම දුක් සහිතයි. එය මා ඇසූ දුක් මුසුම පුවතයි. ඇයත් සැවැත් නුවර ධනවතෙකුගේ දියණියක්. නමුත් ඈ මැදුරේ සේවකයෙකු හා පෙමින් බැඳුණා. ඔහු හොඳ පුරුෂයෙක්. නමුත් කුලයේ පහත්කම නිසා ඈ දැනගත්තා තම දෙමාපියන් ඔහුව නොපිළිගන්නා බව. ඇගේ පියා තැත්කලේ සුදුසු කෙනෙක් ඇයට කරකාර බැඳ දෙන්න. නමුත් අන්තිමේදී ඈ සේවකයා සමග පලා ගිහින් විවාහ වුණා. කලකට පසු පටාචාරා ගෙප් ගත්තා. සිරිතට අනුව ඇයට ඕමනා වුණා දෙමාපියන්ගේ සෙවණේ දරුවා බිහි කරන්නට සැමියා සමග මේ ගැන කතාබස් කරද්දී ඔහු සිතුවා ඈ ගියොත් ආපසු එන එකක් නැහැ කියා. ඔහු කලින් මෙහිකරුවෙක්නේ. ඉතින් ඇයට යන්නට අවසර දුන්නේ නැහැ. ඒත් ඇය තීරණය කළා යන්නට. ඈ අසල්වාසීන්ට දෙනුම් දීලා තනිවම දෙමාපියන්ගේ නිවස බලා ගියා. ඇගේ සැමියා ඈ පසුපසින් දුවවිත් ඈ සැවැත් නුවරට යාමට පෙර ඇයට ලන් වුණා. ඒ රාත්‍රී ඇය දරුවෙකු ප්‍රසූත කළා. ඉතින් දෙමව්පියන් දැකීම පසෙ කළා පෙරලා තම පැල්පතට ආවා. ඊළඟ වසරේ ඇය යළිත් ගැප්ගෙන සිටියා. යළිත්වරක් ඇය සැමියාගෙන් ඉල්ලා සිටියා දරුවා බිහි කරන්නට දෙමව්පියන් ළඟට යන්න. ඒත් මේ වතාවෙත් ඔහු ඇයට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඇය යළිත් තනිවම ගමනට පිටත් වුණා. ඇගේ සැමියා දැනගත් විගසම ආයෙත් ඈ සොයා ගියා. ඔහු ඇයට ලන්වන්නට පෙර ඈ දෙවෙනි දරුවාත් ප්‍රසූත කළා. ඔහු ලන්වන අතරේ මහා කුණාටුවක් ආවා. ඇගේ සැමියා උණුසුමට ගිනි මොලවන්නට ගියා, දර සොයන්නට ගියා. අකුලක් ළඟදී විසකුරු නාගයෙකු දෂ්ට කර ඔහු එතනම මිය ගියා. අසරණ පටාචාරා තනිවම රැය පහන් කළේ සීතලෙන් හා බිහිතියෙන් අලුත උපන් බිලිඳා හා අනෙක් බිලිඳා ඈ හැකි හොඳින් බලාගත්තා. ඔවුන්ව උණුසුම් කරන්නට තුරුළු කරගත්තා. කුණාටුව අවසන් වන විට එළිවෙලා ඈ සැමියා සොයාගෙන ගියා. ඔහුගේ මල සිරුර දෙක ඈ කම්පා වුණා. ඇයට කළ හැකි එකම දෙය තම දෙමව්පියන් වෙතට යාමයි. ඇය දරු දෙදෙනාත් වඩාගෙන දෙමාපියන්ගේ මන්දිරය සොයා ගියා. ගඟ ළඟට එන විට ගඟ උතුරා ගලනවා. ඇය ඒ හරහා යා යුතුයි. ඉතින් ඇය අලුත උපන් බිලිඳා ගන්නේවරේ කොළ කුඩක් මැත්තේ සතපවා අනෙක් දරුවාව හිසට ඉහළින් තබාගෙන ගඟෙන් එගොඩවන්නට ගියා. ඇය අනෙක් යූරට ගොස් දරුවාව පරිස්සම් තැනක තබා අනෙක් බිලිඳාව ගෙන එන්නට ආපසු ගඟට බැස්සා. මදක් දුරදී ඇයට උකුස්සෙකුගේ හඬ ඇසුණා. උකුස්සෙකු පාත් වී අලුත උපන් බිලිඳාව ඩැහැගෙන ගියා. බිලිඳා මහ හඬින් කෑ ගැසුවා. නමුත් අසරණ පටාචාරාවට කර කියා ගන්න දෙයක් නැහැ. මහ හඬින් කෑකසා අත්වෙනවා උකුස්සා ගිය දිසාවට. ගන් යෝරේ සිටි අනෙක් දරුවා සිතුවා අම්මා අඬ ගසනවාය කියා. දරුවා තියට බැස්සා ඈ බලා සිටියේදී දරුවා ගඟේ කසාගෙන ගියා. ඈ කම්පණයෙන්ම ගඟෙන් එගොඩ වුණා. ඇයට කරන්නට දෙයක් නැහැ. දෙමව්පියන්ගේ නිවස දිහාවට ගියා. සැවැත් නුවරට නන්වන විට ඇයට ආරංචි වුණා කලින්දා රාත්‍රී නිවසක ඇති වූ මහා ගින්නක් ගැන. ඒ නිවසේ සිරවුණ තිදෙනෙක් ගින්නෙන් මිය ගිහින් ඇය තම දෙමාපියන්ගේ නිවසට ළඟා වුණා. ඈ දුටුවා ඒ දෙවී ඇත්තේ තම නිවස බව. පටාචාරා සම්පූර්ණයෙන්ම උමත වුණා. ඇය දින ගණනාවක් හඬමින්, වැළපෙමින්, විකාරයෙන්, ශෝකයෙන් හැම අතම ඇවිද්දා. ඈ නිරුවත වසාගත්තේ නැහැ. මිනිස්සු මේ උමතු ගැහණිය එලවා ගත්තා. දවසක් ඈ ජේතවනාරාමයේ අසලට ගියා. බුදුන් වහන්සේ දහම් දෙසනවා. මිනිසුන් පටාචාරාව නවත්වන්නට තැත් කළා. බුදු හිමියන් කීවා පටාචාරා මෙහි එන්න කියා එක් අයෙක් ඇගේ නිරුවත වසා සලු පටක් තෙම්මා ඇය බුදු හිමියන් වෙතට ගමන් ගත්තා. ඇය උන්වහන්සේගේ දෙපා අසල වඳෙමින් ඇද වැටුණා. උන්වහන්සේ කීවා ඔබට මෙතන බියක් නැහැ. මෙතන ඔබට ආරක්ෂාව තිබෙනවා කියා බුදුහිමියන්ගේ මිහිරි හඬින් පටාචාරා හිස ඔසවා සංසුන්ව බැලුවා. බුදුහිමියන් යලිත් කතා කළා. සොයුරිය යලි සිහි එලවා ගන්න. ඔබේ යථා දේසින් මා දෙස බලන්න. මා ඔබට උදව් කරන්නම්. ඔබේ ශෝකය මා තුරන් කරන්නම්. කියා ශෝකයෙන් උමතුව සිටි පටාචාරා බුදු හිමියන්ගේ උවන දෙස උවමනාවෙන් බැලුවා. ඈ සිහින් හඬින් කීවා ස්වාමීනි මා තමා මේ මිහි පිට එන්න කාල කන්නීම ගැහණිය මට කිසිවෙක් නැහැ මගේ සැමියා මට නැති වුණා මගේ දරු දෙදෙනා මගේ දෙමාපියන් මගේ සොහොයුරා මට නැති වුණා මං උමතු ගැහණියා කියා බුදු හිමියන් කීවා සොයුරිය ඔබ උමතු නැහැ ඔබ දරුණු සිහිනයකයි ඉන්නේ. සොයුරිය හොඳ සහන්න පුරු සිහින සියල්ල දකින්නේ ඔබේ මනසයි. සොයුරිය මට කියන්න ඔබ දුටු සිහින. පටාචාරා තමාගේ අවාසනාවන්ත සිදුවීම් හෙළි කළා. පවුලේ හැමදෙනා මිය ගිය හැටි කීවා. බුදු හිමියන් නැසුවා සොයුරිය ඒ දරුවන් සැබවින්ම ඔබේද කියා ස්වාමීනි නිසකවම ඒ දරුවන් මගේ මගේ ලෙයින් මසින් උපන් දරුවන් ඒ දරුවන් මගේය කියා ඇය ඉක්මිදුම් අතරින් කීවා පටාචාරා ඔබ වැළපෙන්නේ දුක්වන්නේ ඒ දරුවන් ඔබේයයි හැඟෙන හින්දා ඔබ ඔවුන්ට ආදරය කළ නිසා දහස් ගණන් කුඩා දරුවන් මියනවා ඔබ ඒ අය වෙනුවෙන් වැළපෙන්නේ නැත්තේ ඒ අය ඔබේම නොවන නිසා සොයුරිය ඉතින් දහස් ගණන් කුඩා දරුවන් මියෙද්දී ඔබ එයින් දෙදෙනෙකු නිසා පමණක් වැළපෙන්නේ ඇයි? කර්මානුරූපීව ඔවුන් ඔබ හැරදා ගිහින්. සොයුරිය කෙනෙක් තැවෙන්නේ මේ වෙන්වීම දරා ගන්නට බැරිවයි. ඉතින් ඔබ ව්‍යාකූල තත්වයකට පත්ව උමතුවන්නේ ඇයි? ඔබේ විමුක්තිය ඇත්තේ ඔබේ අතෙහිය. මා ඔබට උදව් කරන්නම්. ජේතවනාරාමයේ භික්ෂුණීන්ගේ ආරාමයට ගොස් ඒ භික්ෂුණීන් දෙස බලන්න. ඔබසේම ඒ අයත් නොයෙක් කරදර බාධක ව්‍යසනවලට මුහුණ දුන්න අයයි. මා වෙතට විත් ඔවුන් ශාසනයට ඇතුළත් වුණා. දැන් ඒ අය සංසුන්ව ලදදීන් සතුටුව සරලව ජීවත් වනවා. බුදු හිමියන්ට සවන් දෙමින් පටාචාරා උමතුවෙන් මිදී යථා තත්වයටපත් වුණා. ඇය සංසුන්ව මෙහිනි ආරාමයට ගොස් ශාසනයට ඇතුළුව ඉක්මනින්ම සෝවාන් වුණා. ඇගේ කතාවෙහි ඛේදවාචකය නිසාම ඇය අප හැම දිනාටම මහඟු ආදර්ශයක් වුණා. අන්තිමේදී ඇය රහත් වුණා. ඇය අසරණ ගැහැණුන්ට මිනිසුන්ට ළමයින්ට ඕනෑම තැනකදී ඛේදවාචකයන්ට මුහුණ දුන් අයට සුවපත් වීමේ ශක්තිය ලබා දුන්නා. එයයි කල්යාණී මෙහෙණින් වහන්සේ කියයි. මෙහෙණියනි භික්ෂුණී ශාසනය ස්ථාපිත වූ ආකාරය පිළිබඳව අප හා කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. යැයි මහා කස්සප හිමි පවසයි. අනතුරුව මෙහෙණින් වහන්සේලා මහා කස්සප හිමියන් හා සෙසු භික්ෂුන් වහන්සේලාට වැඳ ආචාර කරයි. අනතුරුව නිහඬව කල්යාණි රහත් මෙහෙණිය සියයක් භික්ෂුණීන් පිරවරා සභා ශාලාවෙන් නික්ම යයි. සභාවෙහි 500ක් රහතුන් වහන්සේලා මහා කස්සප හිමියන් යමේ රුකාව ඇඬවීමෙන් පසු තම තමන්ගේ කුටි කරා ගමන් ගත්තේ පසුදා හමුවන අදහසිනි